මේකේ ලැබෙන සපනාසලෙන් සපනා ශක්තිය සාධන අවස්ථාවේ පිළිබඳව තමයි දේශනා කිරීමට කියන බලාපොරොත්තු වෙන්නේ. සේකාවට සුද්ධනවා සුත්තලන අනිත්‍ය දුක්ඛය වනසතේ විචක්ෂණ දෙකව පාඩම් දක්වා තිබෙනවා. ඒක අදහස් සත්‍යෝකේ වූ සත්‍යමනෝමය ප්‍රතිසංස්කෘතිය කුසලයක් හොඳයි කුසලය අනිත්‍යකෝ දුක්ඛකෝ අනත්තකෝ විපස්සනාති අනිත්‍ය වශයෙන් දුක්ඛ කියන අනාත්ම වශයෙන් දෙදස් කරනවා වශයෙන් අඳනවා කියන එකයි වෙනස. එතකොට මෙතන ශේඛ වාපුදුජනවා කියන වචන දෙකක් තියෙනවා ශේඛ කියන්නේ රහස්‍යෝ මාර්ග පරිලාභය සම්මයි. රහස්‍යෝ කියන්නේ අශේඛ කියලා කියනවා අසයිෂ්‍ය කියන වචනයෙන් පාවිච්චි කරනවා කිසියම්කට දෙයක් නැති නිසායි අසක් අසයි කියන්නේ අපේ සංකේත කියන්නේ දුකින් තනිකා කියන එකයි. බුදුරජාණන් වහන්සේ සත්‍යයේ සත්‍යකෝට කියන විස්තරය පස්වස්යෙන් කොටුවට කියලා විශේෂයෙන් වචන මෙතන පොතාක දක්වා දෙන්නේ. ඒකේ අදහස මුස්ලිම් සයෝනාවේ ශ්‍රේෂ්ඨ කියලා මේ වචනේ පාවිච්චි කරනවා. මොකද සත්‍යයේ සමකලයේ සිටිනවා අධි ශ්‍රී ලාංකික ශික්ෂණදී අධි ශික්ෂණ ශික්ෂණදී අධි සංවන්ද ශික්ෂණදී ශික්ෂණදී ශික්ෂණදී කියෝබස්සේ තස්මා ශික්ෂණදී ශික්ෂණදී බගත අධි සීලය අධි සීලේ ඉඳලා ඉන්නවා අධි ප්‍රඥාවේ ඉඳලා ඉන්නවා ඒ වගේම අධි සමාධිය ඉඳලා ප්‍රඥාවක් ලැබෙනවා ඔබන අධි කියන්නේ ඉතා ප්‍රබලයි ඉතා කුසුම ඉතා උසස් ගැනීම අත්දැකීම ඔබ සම්බන්ධ වෙනවා. ඒක තමයි සීලය සහ අපි ප්‍රඥා කියන ගුණධර්මයෙන් දිනකට දිනකට සිතින තැනට තමයි ඒක කියන්නේ. සාහසයෙන් කියනවා නෑනවත් ජීවන කරන්නට අවශ්‍ය නැති නිසා අපේක තියෙන වචනේ පාවිච්චි කරනවා. පොලිසියකව පොත දෙනවා. ඒවම සකදාගාමී නාමයෙන් පස්සේ සත්‍ය පුරුෂෝ උත්සාහයෙන් බොහොම වෙනස් වෙනවා. කුසලම් කත්තා කුසල කර්මයක් කළා ඒ කුසල කර්මය අනිත් කුසල දුක්ඛාන කුසල කර්මයන් අනිත් දුක්ඛානක් වශයෙන් විදර්ශන ලක්ෂණ බල බල අවශ්‍ය කරන නැත්නම් විදර්ශනා කරනවා කියන එකයි ඒකෙන් දැක්වෙන පරිණාම දාස. සම්පූර්ණ වන කුසල කර්මයක් කරාට පස්සේ අපි තේරුම් ගන්න ප්‍රධානම කාරණාවක් තියෙනවා. මේ කුසල කර්ම කියන්නේ අපේ කර්ම වගේම දුක්ඛ සංකේතයක් වෙන කාරණාවක්. මොකද කුසලයෙන් කියනොත් නැවත නැවත ඉපදෙනවා. ඒ මනුස්ස ලෝකෙ ඉපදෙනවා. මේ භාගයේ අධිමේ ප්‍රතිසංවේදී දියමාගේ මරණෝහයේ ප්‍රතිසංවේදී සියපත් වෙනවා. ඒ ප්‍රතිසංවේදී ප්‍රතිසංවේදයක් වශයෙන් ප්‍රතිසංවේදීනාලෝ මොගියේ හටගත්ත ඒ නිසා මේ නාම රූප ධර්මයන් පහළ වුණා. මේ නාම රූප ධර්මයන්ගේ පැවතුම නිසා මනෝ දක්වාම විශාල දුක්ඛ සංදයක් අපි අත්ද කරගන්නවා. සදන් දවසේ සිටනවා. ඉදිරියට මරණ මොහොත දක්වාම විශාල දුකක් අත්දකින්නට තිබෙනවා. මේ දුක් ඔක්කොම අත්දකින්නට සිදුවන්නේ ධාතිය ඇති නිසා. ධාතිය කියන්නේ ඉතින්ම නේද නිසා. එකදීමක් නොතිබුණා නම් අපට මේ ජීවිතේ මේ දුක දුක් එකක්වත් නෙමෙයි කියලා. ඒතකොට ඉතින්ම දැනගීමට හේතුව අපේ ජීවන මාර්ගයේ ගියාත්මයේදී මරණ මොහොතේ කුලිපත්ව කුසල කර්ම. ඒකේ විපාකයක් වශයෙන් මේ ප්‍රතිසංවේදී යන්නේ දෙන්නේ. ඒකට කුසල කර්ම උපමා දුක ඇති කර දෙන හේතුවක්. දුක්ඛ සංදේශාත්මක. ඒක අනිවාර්යයෙන්ම තේරුම් ගන්න අකුසල් සමනක් නෙවෙයි කුසල දුක්ඛ සංදේශාත්මක සංස්කාරයේ වේදනාව උපදිනකොට ඒ කුසල අකුසල කන්න සෑම එකක්ම හේතු වෙනවා. අවිද්‍යාවත්ය සංස්කාර සංස්කාරපත්ය විඥානය කියන මේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කොට වදාළේ අවිද්‍යාව පාදක කොටේ කුසල කර්ම අකුසල කර්ම ආදී කුසල අකුසල කර්ම සංස්කාරය කරනවා. එම නිසා යාතුමකට සුසන් දෙන්නේ ඇති වෙනවා මේ මේ පිළිම සංස්කාර දුක නිරතනකට අනුභව කරන්න සිදෙනවා. ඒ නිසා මේ කුසල කර්ම කියනවා ප්‍රතිශේෂ උපාදාන ප්‍රේත කර්ම දේවල් නෙවෙයි. කුසල කර්ම පමණක් නෙවෙයි මොන ලෝකයේ කිසිම දෙයක් අපිට උපාදාන කිරීම සුදුසු නෑ. මෙච්චර කුංචේ ලෝකේ උපාදානයේ කිසිම උපාදාන නොකළ යුතුයි කියන එකයි සාමාන්‍ය අර්ථය. එනිසා කුසල කර්මයක් කළත් ඒක සම්බන්ධ උපාදාන කරන්නට හොඳ නෑ. උපාදාන නොකර ඒ කුසල කර්මය කරත් ඒ කුසල කර්මයේ කාන්ත වශයෙන් දුක්ඛ සංවේ සත්‍ය මුක්තියක් සෝමත තේරුම් ගන්නට ඕන. මේ දුක්ඛ සංවේ සත්‍යයක් මේ කුසල කර්ම නොකර ඉන්නකත් බෑ. ඒකයි මේක කියන්නේ ප්‍රධානම තමව දන්නම් තාක්ෂේ මොකද කුසල කර්ම අපර කර්ම දුක්ඛ සංවේ සත්‍යය කියන්නේ නොකර ඉන්නකත් බෑ. උපරොත් සංස්කාර දුකෙන් මුදීම සඳහා කුසල කර්ම සිදු කරන්න කියලා. ඒවන් 16 මැච්චේන සම්බන්ධ සම්බන්ධයෙන් කියන දුරනවා දැක්කෝ රාසා කුසල දෙකක් තියෙනවා මේ උපදින මනස් වාරයෙන් බොහෝ කුසල කර්ම කරන්නට කියන එක ඉන්නත් හත. එතකොට කුසල කර්ම සිදු කරන්න ගමන් නමුත් ඒ කුසල කර්ම තුළින් නැවතන කුසල කුලී සංස්කාරන අනුභව කරන සිදුව නිසා ඒකම දුක්ඛ සංදේශයක් වෙන නිසා මේ කුසල කර්ම අපි අනුමත කරගන්න ඕනේ මොනවා නෑ සඳහා. මේ කුසල කර්ම යාමෙන් සදා අරමුණක් කරගැනීම සම්බන්ධන විදර්ශනා භාවනාව තමයි කුසල කර්ම ප්‍රතිවේක්ෂා කරනවා කියන්නේ. ප්‍රතිවේක්ෂා කරනවා කියන එක අදහස නොවනම සිහිපත් කරනවා කියන්නේ නොවනම දකිනවා කියන අදහස. එතකොට අපිට නොවනම සිහිපත් කරලා නොවනම අවබෝධ කරගන්නත් පුළුවන් වන්න ඕනේ. කොහොමද සංකේත පාඩේ හැටියට අනිත් එක ડોක්ටර් අනන්තට විපස්සනාය වේවසෙන් කියපු අයිරිම මේ ප්‍රශ්න සම්ම අනිත්‍යයි දුකයි අනාත්මයි ආදී වශයෙන්. ඒ වේදාසාන කියන අපේ සංකල්පයේ ප්‍රත්‍යක්ෂ කරන්නේ දැන් භාවනාවක් වශයෙන් මේ දැන් භාවනාවක් පිළිගන්නවා. ඒකත් ඒ භාවනාවෙන් දුන්නාට පස්සේ දානීය පුණ්‍ය කර්මයේ වගේම තමයි වෙනම පුණ්‍ය කර්මයක් ප්‍රතිේක්ෂා කරන්නේ. දානීය දුන්නාට පස්සේ ඒක ප්‍රතිේක්ෂා කරනකොට ආගම ප්‍රවාහයක් තියෙනවා. ඒ රාශිය අතරින් මේ අනිත්‍ය වශයෙන් දකින එක, දුක් වශයෙන් දකින එක, අනාත්ම වශයෙන් දකින එක එක් ආකාරයයි. තමත් මේක සියලු සම්බන්ධතාවයක් වශයෙන් ප්‍රතිේක්ෂා කරන්න පුළුවන්. සතිසම්පාද ධර්මයේ ක්‍රියාකාරී නිරසනයේදී අවශ්‍ය අවස්ථාවේදී සිදුවන කියලා ඒක නම් සත්‍යස්ථා කරන්න පුළුවන්. ඒ සත්‍යස්ථා කරන්න ලැබෙන සතිසම්පාද ධර්ම අවධියන් පවා ඒ මොහොතේ ඇති වෙන නැති වෙන කියන ධර්ම කියලා ගොඩක් දකින්නට පුළුවන්. ඒකම තමයි මේ ධර්මයේ කොහේ කර්මය නම් විශේෂයෙන්ම ධාතු වශයෙන් සම්වස්තනය කරන්නට පුළුවන්. මේවා සතරාර්ය සත්‍ය ධර්මයේ ළඟ දුක්ඛ සත්‍ය සංවේ සත්‍ය ආදී වශයෙන් ඒ වගේම ඒ සත්‍ය සාකිනව මාර්ග සත්‍ය ආදී වශයෙන් දක්වමින් සතරාර්ය සත්‍ය දක්වලා බලන්නට පුළුවන්. මේ වෙලාවේදී විවිධ ක්‍රම තියෙනවා සත්‍ය සාකර හැකි. ඒකට මේ දැන් අපි ගන්නේ උදාහරණයක් වශයෙන් අදගමු මේ ධර්මයේ කොන්දේශාලිය. ඒක ධර්මයේ කොන්දේශාලියක් කරාට පස්සේ ඔතෙන් දෙන්නේ දෙන්න අවශ්‍ය සත්‍ය සම්පන්න බව මොකක්ද කියන්නේ. ඔතෙන් ඒකේ මනසක් කරන්නේ නම් දෙන්න දෙපා කියලා. බුදුදානම වහන්සේ කොමිටේ වස්තුන් තුනක් දක්වා තිබෙනවා. සූනාන බුද්ධේ කොමිටේ වස්තුන් ඒ තමයි බුදු දානමය කොමිටේ වස්තු, සුන්දරමය කොමිටේ වස්තු, භාවනාමය කොමිටේ වස්තු කියලා. මේ කොමිටේ වස්තුන් කොරම අපිටම ගොඩනම් දාන දීම තේරෙන්න බහමයි. ඔකෙන් තමයි නොවටි සිදුවෙන සුදුසුකම්. සම්මත රෝගියෙක් කරලා නෝකම ප්‍රමාණය කියලා හිතන අය තියෙනවා. බුදුහාමුදුරේ සමස්තයකට ඒ සාරෝපණ කරන ප්‍රෝසීක දක්වලා තියෙනවා. දහක අරසුවක් හංගන මොහොත විශාල ගහක් දක්වනවා නම් මේ ගහ දැකලා ඒ ගහේ තියෙන පොළ ගෑනු කොට විශාල ප්‍රමාණයක් මිනිස්සුන් මේ පොළෙන් ආයෙත් එකක් කරගෙන යනවා. ඒ නිසා ගහේ අරසුව දැක්කේ නැහැ ගහේ අරසුව දෙන්නේ සිංහල මාතෘකාවෙන් නවතින බුද්ධයා බුද්ධ ශාසනයේ අරටුව කාර්යය කරේ දකින්නේ ඒ මේ කාර්යය ඔහු අධ්‍යයනය නැහැ අත්දැකීමක් නැහැ ඒක නිසා ශූන්‍යම ආරක්ෂා කරන ඒකම උපාදාන කරගෙන කඩේට පිළිම පවන්නක් සිදුකේම අවශ්‍ය වන ප්‍රමාණවත් තමයි එනවා සීලයේ අත්‍යවශ්‍ය සීලේ නිසා තමයි සමාධිය වඩන්න ප්‍රඥාව වඩන්න ඒක නිසා සීලය ප්‍රතිශේධ කරනවා නෙවෙයි සීලේ පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ සමහර භාවනා විතරක් කරනවා භාවනා විතරක් කරනත් හරියන්නේ නැහැ. භාවනා කරන දෙයෙන් සම්පූර්ණ භාවනා කරන සමාධිය ලබන්නට පුළුවන්. ඒ සමාධි මට්ටම් ගෙනම මට්ටම් කියන්නේ මනෝමෝහයේදී මේවා පිළිගන්නේ කොහොමද මෝඩියක් තිබුණා. බ්‍රහ්ම ලෝකයේ පිට දෙන්න පුළුවන් නැවත තේකට කියලා තේරෙනවා කොහොමද ගාමියලා සංස්කාරය යනවා කියලා. ඒකත් විදර්ශනා කරනවා නම් ඒක ලබන්නට පුළුවන් ඒක තමයි අපේ පරමාර්ථය මොනවද ලැබීමයි. නමුත් භාවනාවෙන් දැනගන්න දෙති විපාක ශක්තිය ලබන්නට බෑ ධනලෙකින් දෙන ප්‍රතිපාක ශක්තිය භාවනාවෙන් ලබන්නේ. දැන් බුදුගණන් වහන්සේ වැඩ සිටින කාලේ ඉඳලා ලෝකෙල කියන මහරහතන් වහන්සේ නමක් මේ ගන්නවා මොන ජීවිත කාලය බඩගෙන සිටිනවා. ඒ කියන්නේ සුකුම දවසක කුසත ආහාරය මේක කාලෙක ලැබෙනවා. ඒ කියන්නේ සත්‍යකරුවේ සූර්ය මහා ධර්මයේ මහා සංස්කාරයන් වලින්ගේ මහා වනාන්ත ධර්මයෙන්ගේ ධන ශ්‍රෝණක දේශන්යෙන්ගේ කිසිදෙක දාහේ යන්නේ නැහැ. මොකද බුදුන් ප්‍රතිපදවන සහස්‍රණ තෙරුවන් පානතා මාස දක්වාම ජීවත් වන අතරේ ඒ නිසා ඒ මුනිකේ සහස්‍රයෙන් ගෙන යාමට අපට ආහාර පාන ඇඳුම් පළමින් මුල මුදල් බෙහෙත් සේවාව කියන්නේ. ඒක නිසා ඒවා ලබා ගැනීමට දානමය පුණ්‍ය කර්මයක් කරන්නට ඕන. භාවනාවම පමණක් කරුණක් නෙවෙයි. ඒක නිසා දාන සීල භාවනා කියන පුණ්‍ය ක්‍රියාවක් වන සමම කළුසේ. ඒ කරලා මෙසේ විදර්ශනා භාවනා නොකරනවා නම් අනිත් සෑම පුණ්‍ය කර්මයක්ම කරනාට පසුව ඒවා මුදා විදර්ශනාවට නගන්නට ඕන. විදර්ශනා භාවනාවක් කරාට පසුව උනත් ඒකත් විදර්ශනාවට මාවන්න පුළුවන් මෙතන මම මේ විදර්ශනා භාවනාවක් කළා කියලා කිව්වට මෙතන ඇත්තට වෙනමේ සම්පස්තන්ද ධර්මයේ තියෙන තියෙන තියෙන සීලාමනස දෙන්නේ ඒකත් මේ පිළිගන්නේද ඒක නිසා හටගත් ධර්මයක් නේද මම මහා වාක්‍යෙත් නේ මම භවනාවකට අරමුණක් දැක්කේ මේ සංස්කාරය ඇති ඇති නැති නැති ගියා මේ දකින්නට ඒ සංස්කාර වලදී මොනවදී වශයෙන් මේ උදස්නා භවනාව කළාට පසුව නැවත ඒ භවනාව උදස්නාක් නගන්න දක්වනවා ඒකට අනිත් සෑම කෙනෙකුටම කරන්නම උදස්නාවට නැගේ හැකි ප්‍රත්‍යක්ෂා කළ හැකි දැන් මේ දානමය පුණ්‍ය කර්මය අනිත්‍ය වශයෙන් ප්‍රත්‍යක්ෂා කළ හැකි ආකාරය රූපයක් තිබෙනවා ඉතාමත්ම පහසුම ක්‍රමයක් වුණා ගැන ප්‍රශ්නාව නැති කෙනෙකුට උනත් කරන්නට පුළුවන්. ඒ ධානය හඳුන්වන හා සම්බන්ධයෙන් පහළ වූ ආර්ථිකය, වාස්තුවිද්‍ය, මනෝවිද්‍ය කියන ඉදිරි ක්‍රියා අනිත් විද්‍ය ආකාරය දෙකයි. මේක දෙකම ප්‍රඥාවක් අවශ්‍ය වෙන්නේ ධානය සඳහා විවිධ ආයතන ක්‍රියා සිදු කරනවා දන්නවා. ඒ වගේම මේ හා සම්බන්ධ විවිධ වචන පිට කළා ආර්ථික ක්‍රියා සිදු වුණා. ඒ පිළිබඳ සිතිවිලි වෙනවා මානසික ක්‍රියා සිදු වුණා. එතකොට මේ සෑම කායික ක්‍රියාවක්ම කරන ඉබගෙන කොට මේ කායික ක්‍රියාව වෙනන්නේ මොකක්ද? ඒ කායික ක්‍රියාවක් කරනකොට ශරීරයක් වෙනම පාසාම මේ කායික ක්‍රියාව සමිත වශයෙන් තනියෙන්නේ. දැන් උදාහරණයක් අපි කියමු. අපි මේ ලෝකයක් කෙනෙක් කපනවා. මේ කැටීම ආරම්භ කරපු මොහොතේ දෙකකින් පටන් පළවෙනි කැටීම තමයි ඒ කායික ක්‍රියාව වලයි දෙවෙනි සැරේ පටනකොට. දෙවෙනි සැරේ පටනකොට කරපු ඒ කායික ක්‍රියාව තුන්වෙනි සැරේ කරනකොට ඉවරයි. දැන් මේ කපල ඉවරනාද පස්සේ කැටීමේ ක්‍රියාවේ සම්පතන කපල ඉවරනකොට නැති. ඉතින් ධර්මයේ ගුණේ ක්‍රියාව සම්බන්ධයෙන් අනුසාරකම් කායික ක්‍රියා කළා නම් ඒ සෑම කායික ක්‍රියාවකම එකලම එකලම එකලම නැති නැති ගිය ආකාරය ඒ වගේම ඒ කායික ක්‍රියාවන් කරලා ඉවරුණාට පස්සේ ඒ කරන මුලේක කායික ක්‍රියාව නිරුද්ධ වී යන ආකාරය දකින්නට පුළුවන් අපිට ඒක මොනවා සූපස්සල අවබෝධ කරගන්න ඕන කායික ක්‍රියාවන් කියන්නේ නිරුද්ධ වී යන ධර්මය කියලා ඒ වගේම වාච කියලා කියක් ගාන්නේ නියම තවන කොන්න කන්නක් හදන්න ගදාල. එතකොට මේ කියන කියන වචන නැත්නම් වචන පිටුනක සතු වෙනවා. විපස්ස විචාර කියන ධර්ම සංඥාවේ ප්‍රාදානය කියන යම් පුතුනේ සිදෙනවා. ඒ සිදුවෙන සිටීම මෙතන වාන්තික ක්‍රියා කරනවා ඥාන කරනවා මානසික ක්‍රියා කියලා පසුව දැක්කේ නිසා මෙතන වස්න පිටකෙනීම සමානක් ගත්තා වචන පිටකන්න පිටකන්න වාරයක් පාසාම එක එක වචනයක් වචනයක් පාසන්න ඒ වචනේ නැතිව ඒ වචනයක් පිටකරන්නට ශබ්ද කීපයක් අපු කීපයක් අපි පාවිච්චි කරනවා ඒ ශබ්ද මේකකම ඇතුළම මොකද දැන් ධානය කියනකොට ධානය කියලා එතන ශබ්ද තුනක් තියෙනවා ධාන ශබ්ද වෙනකොටම දුරේලා ශබ්ද පිටකරනවා මේ શબ્දේ වලින් ඊය શબ્දයට දෙකම මේ විදිහට තම වචන එක අනුශබ්ද කොටස් තිබෙනවා ඒක කොහොම එතන මෙතනම නිරුද්ධ වෙනවා වචනක් නිරුද්ධ වෙනවා ඒ වචන පිටකම වුණාට පස්සේ වචන සම්පතිය වචන පරම්පරාව මේකේ පැවැත්මක් එහෙම දෙනවා. මේ ආකාරයෙන් මේක ප්‍රමුඛ වශයෙන් සංකේතයක් වෙනවා. ඒ වාක්‍ය ක්‍රියා අනිත්‍යද කියන ආකාරය දානයක් දුන්නාට පස්සේ උපසර්ගයක් කරාට පස්සේ සත්‍යයක් වශයෙන් නම් දකින්නට පුළුවන් අවබෝධ කරගන්නට පුළුවන්. ඊළඟට මානසික ක්‍රියා. එතකොට දානීය සම්බන්ධයෙන් විවිධ මානසික පිළිවිලි පහළ වෙනවා. ප්‍රධාන වශයෙන් චේතනාව පහළ වෙනවා. බුදුහාම දේශනාම කර්මය කියන්නේ මේ සම්පූර්ණ වෙන පාඩයක් ඔය චේතනාවන්ගේ සම්මවදානි ඒ චේතනාවන් කරෝටි කායන වාචා මාතා කියන පාඩේ. චේතනාව ගැන මම මම කරන්නේ කියන්නේ ඒ චේතනාවක් ඇති කරගෙන ඒ චේතනාව ඇති නිසා කායික වාචික මානසික ක්‍රියා කරනවා කියන එක තමයි මේ දැක්ක කාමකාරී කරනවා කියන්නේ. එතකොට චේතනාව සහිත විවිධ සිතිවිලි ධර්ම අපේ සිත තුළ පහළවලා යන සම්බන්ධය. මොන මොහොතක් පාන ඒ සම්බන්ධයෙන් මෙන්න සිතිවිලි පහළනවා. ඒ සෑම සිතිවිල්ලක්ම සිතිවිල්ල ඇති වෙනකොටම නැති වෙනවා. ඒක පවතින හැටිගමක් නෙවෙයි. ඇති වෙන විදිහට නැති යාම ඒක ස්වરૂපේ. ඒකෝට ඒ සිතිවිලි එතන මෙතන නිරතුරු යාම සම්මතරව සිතිවිලි පරම්පරාවේ සම්පතේ අනිත්‍යතාවය සම්මි අනිත්‍යතාවයකට අපිට දකින්නට පුළුවන්. ඒක දකිනකොට සිතිවිලි ඔක්කොම නිරතුරු යාකාරයෙන් දකින්නට. ඒකේ කායික කියලා අනිත්‍ය දැනුම මොකද කියන්නේ? මානසික ක්‍රියාව අනිත් කෝණයෙන් නිරුද්ධ වෙනවා මානසික ක්‍රියාව අනිත් කෝණයෙන් නිරුද්ධ වෙනවා දැන් මේක දකින්න මේක දැන් කල්පනා කරන නුවණින් කල්පනා කරන අවස්ථාවක් නේද මේ දානයක් දෙනවා කියන මේකට ගිහින් බුදු විවේක පහතින් වෙලාවක මේක ප්‍රත්‍යක්ෂ කරන කියලා ඒ අවස්ථාවේ මොකක්ද කියන්නේ කියලා බලන්න ඒකම මොකට සමානව සිත තුළ මේ සිතේ ගුණධර්ම ඇති ඇති නැති නැති යනවා කියලා නාම ධර්ම ඒ හැර සමාන ඒක සිතනවත් නෙවෙයි. එතනක් වෙනවා ගන්න ඇතිය තියෙන තියෙන තියෙන තිබෙන. එතන කලින් වාචකයා කරන්නට මූලික උනේ නාම ධර්ම ටික. අපි මේ දේ කරන්න ඕනේ කියන සිතකතුව ඒ චේතනාව සහිත නාම ධර්ම ටික ඇතුළේ නැත්නම් කිසිම වාචකයාවක් අපිට කරන්නට බෑ. මොකද මේවා උත්සාහයෙන්ම කළ යුතු කාර්යයක්. නිරුත්සාහයෙන් සිදුවන කාර්යයක් නෙවෙයි. එතකොට වාචික ක්‍රියා කරන්න පිටිවිලක් වෙනවා. මේ කායක ක්‍රියා වාචික ක්‍රියා කියලා එතන කියුවාට එතන තියෙන විශේෂයෙන්ම නාම ධර්මයේ ක්‍රියාදාම. මේක ටිකක් ගන්න උත්සාහනවා ඒක තේරුම් ගන්න බෑ. එතකොට සමාස වාචික මානසික ක්‍රියාවෙන් ඔක්කොම නාම ධර්ම. මේ නාම ධර්ම සමේකක් මේ කියන්නේ කියන්නේ මේ නාම ධර්ම නැති වෙලා නැති වෙලා කියන්නේ සිහි කරන අවස්ථාවේ කියන නාම ධර්ම ඒවත් නැති වෙලා නැති වෙලා කියන්නේ නැති කියන නාම ධර්ම දෙක ආපස හැදී බැලුවොත් එහෙම සුඛයක් සිදු වෙනවා. මේ නාම ධර්ම වලින් තමයි මම කියලා කියේ නාම ධර්මම තමයි මම කියලා කියේ. ඒ කියන්නේ මම කියලා හිතුවේ මේ නාම ධර්ම. මම කියලා හිතන්නට පුළුවන් වුණේ නාම ධර්ම නිසා ඒ ඒ විදිහම ඇතුළේ නාම ධර්ම ආරම්භ කරනවා. ඒකට මෙතන මම කියන සුපවිල්ලක් නාම ධර්ම මගේ කියලා කියන එකක් නාම ධර්ම මේ අපේ වෙන සිතන එකක් නාම ධර්ම. මේ නාම ධර්ම ඇතිවෙනව පවතිනව නැතිවෙනව නිරන්තර තියෙනව අර්ථපාත්මව නැතිවෙනව තියෙනවා. මේ ආකාරයෙන් දෙකින් දෙකට ඇතිවෙනව නැතිවෙනව යන නාම ධර්ම වල ඒවා නිරුද්ධේ ගියාට පස්සේ මම කියන ගන්නක දෙයක් ඉතිරි වෙනවද කියලා ඒ වෙලාවේ මොනින් බලන්නේ. බලන්නේ තමයි තේරෙනවා. ඔක්කොම අනාත්ම ධර්මයේ එකක්වත් නිත්‍ය නිවිය එහෙම නිසාම එතකොට මේ කායික වාචික මානසික ක්‍රියාවන්ගේ අනුත්‍යතාවය දක්වන්නට පුළුවන් ඒවා නිරුද්ධ නිදී ආකාරයෙන් දක්වන්නට පුළුවන් ඒ වගේම ඒවා අනාත්මයි කියලා දක්වන්නට පුළුවන්. ඔබට ඕනෙනම් තමයි එකතු කරන්න පුළුවන් මේ කායික වාචික මානසික ක්‍රියා දුකක් කියලා. දැන් දානයන් දෙනේදී දැන් මේකට හෝ සඳහන් අවශ්‍ය වස්තු සම්පාදනය කරගන්න මේකට අවශ්‍ය බඩු ආදී ඒ සම්මහයෙන් කායක දුක් නිමින්න තියෙනවා කවදාවත් ගන්න ඕන බඩු ගන්න ඕන ඒවා කරගෙනවා සැපනේ ඒවා දුක් ඒ වගේම පිළිවෙල කරනකොට දුකක් තමයි තියෙන්නේ එතකොට සෝදානේ අරගෙන එනකොට දුකක් තමයි තියෙන්නේ සැපක් නෙවෙයි වශයෙන් එතකොට ඒහා සම්බන්ධ සිතිවිලි පහළ වෙන්නේ නැතුව තිබුණා නම් හිත නිස්සලව තියෙනවා නම් අපිට සමාධිමත් වෙනවා. අපි ජීවිත දේවල් හිතනවාට වඩා සමාධිමත් මොකක් එක අසාන්ත කණේකද. මේ සිතුවිලි තියෙනක් දෙකක් තමයි. අපිට වචන පිට කරන්නේ නැතුව ඉන්නවා නම් අපිට ඒක තනතිනවා. අපි දෙකක් නම කතා කරොත් මේකට තේරෙන්නේ නැති එක කොයිතරම් කායික වශයෙන් දෙකකට දුරකට පස් වෙනවද කියලා. ශරීරය, ශරීරය කියන ශරීර කොටස් ඒවා තියෙනවා. ඒ නැති වෙනවා බලන්නේ ශරීරයේ තියෙන ධනකේ ශක්ති ප්‍රමාණය නැහැ වෙනවා. ඒක නිසා දුරකට දුරකට පස්සේ මම කියන වචන ටික කරනවා කියන ධර්මෝදේශනා කරනකොට ඒක තමයි තියෙන්නේ. එතකොට ඒ සම්බන්ධයෙන් වචන ටිකන අපේ හිත නිසා අපේ ඉස්සරහ කියනම මොනට පුළුවන්. හයත්ම ඉස්සරහ කියනම පුළුවන්. ඒක සමානයි. ඒක තමයි. නමුත් මේ වචන ටික කියන දෙකක් සාමාන්‍ය ලෝක සංස්කෘතියේ තියෙනවා. සත්‍ය නම් වචනක දෙක දෙනවා කියනවා. ඒක නිසා ධනයේදීම සම්බන්ධ විදකල කායික ක්‍රියා, වාචික ක්‍රියා, මානසික ක්‍රියා කියන්නේ දෙකක් කියලා දකින්නට පුළුවන්. ඒකට අයෝක්‍ය වශයෙන් දකින්නට පුළුවන්, නමුත් දෙන්නා දකින්න වශයෙන් දකින්න පුළුවන් දෙකක් කියලා දකින්නට පුළුවන්. මේවා මනෝ මනෝ කියලා ගන්න දෙයක් උත්තර නොවන ධර්ම මොනවද කියලා පැහැදිලිවම අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. මේ අවබෝධ ලැබෙනකොට සම්පූර්ණ මෙතන විදර්ශනාමය මොනවා විදර්ශනාමය සිටින් පටලවන්නේ. ඒ සිටින මේ සංස්කෘතිය නිවන් ලබා ගැනීමට උපකාර කරනවා. උපකාර වෙනවා. දාන වේදීනේ දාන දුන්නේ දන් දීමේ කුසල ශක්තිය සංසාර දුක. සංසාර දුක ඇති කිරීමට ඒක. සංසාරයේ සැප ලබා ගැනීම කියන තමයි සාමාන්‍යයෙන් බණට මේ සාමුදුරුවෝ කියන්නේ. දන් දීලා මොනවා දිව්‍ය සම්පත් සම්පත ගන්නවා බාධිය ලැබේවා කියන්නේ. ඒවා සෑම එකක්ම එකක්ම මානව දකින්නේ දෙකක් වශයෙන් මොකද සංසාරයේ වැඩි සිටින තරම් දෙකක් මේ ලෝකේ නේ. එතකොට ඒක නිසා ඒක කොහොම දුක්. එකක් වෙන හදන්නේ දුක. එතන දෙන්නේ මොනකටද? මේ විදිහට කාර්ය සමාජික මානසික ප්‍රතිආරම්භ පස්සේ ස්ථාපනය කියන ආකාරයක් තියෙනවා. මේක ටිකක් මොන මන්ද කෙනෙකුට මොනවද කරන්න පුළුවන් ටිකක් ප්‍රශ්නාව දිනන කෙනෙකුට මේ අනිත්‍යතාව වලට වඩා ටිකක් ගැඹුරින් සිහිපත් කිරීමේ හැකියාව තිබෙනවා දැන් මේ කායික වාචික මනෝක්‍රියාවක් කියන්නේ බාහ්‍ය සංඥාව කියලා අපි දැන් කලින් කිව්වේ දැන් මෙතන පරමාර්ථ වශයෙන් සිදු ක්‍රියාදාමය මොකක්ද කියලා බලන්නට පුළුවන් දානයක් දෙන විට මා කාලෙන් කියලා චේතනාවක් ප්‍රධාන වශයෙන් ප්‍රමුඛ වූ කියන චේතනාව සම්බන්ධ වූ එහා සංකේතයේ වෙනස් පැතිරීම අවශ්‍යයක් ඇතිවෙන්නේ නැති නැති කියන කායික වාචික මානසික කරනකොට මම දැන් මේ කිසිවක් ප්‍රකාශ කරලා මෙතන කියන්නේ ඒ චේතනාව සංකේතයේ වෙනස් පැතිරීම ධර්ම සිතිවිලි ධර්ම ඔක්කොම සංස්කාර සම්බේ යකිනේ නැති නැති යන මේ අසවල් දේ මේ අසවල් සුබන මේ අසවල් රාතේ මේ අසවල් දෙලම අසවල් කල්පවාදී මේ සිතිවිලි අපි හිතනවා ඒ පාන මේක මේ ගුණ තියෙනවා මේ ආගුණ තියෙනවා මේක මේ මම කියන ගුණයි මේක ගුණයි ආදී විවිධ සිතිවිලි ඕන එකක් උදන්නන්න පුළුවන් මේ විදිහට මේක පිළිවෙල කරනවා මේ විදිහට පිළිවෙල කරන සුදුසේ ආදී විවිධ සිතිවිලි ඔක්කොම සංස්කාර ස්කන්ධයට අයයි එතකොට දානයේදීම සම්බන්ධ වෙන්නේ සංස්කාර ස්කන්ධයක් ඇති වෙන්නේ නැති නැති යාවක් සිදුවෙනවා ඊළඟට දානයේදී මේකේ අපි මේ දෙකෙන් හඳුනාගන්නවා ඒ දාන වස්තුන් හඳුනනවා මේ සාවලවල සල්පලතුන ආදී වශයෙන් දීලා කන්නේ තමයි ඒ දාන දීම සම්බන්ධයෙන් අපි යම් කිසි කෙනෙක් ගාමික පදන පිට කරනවා අපි යම් කිසි දෙයක් අහනවා නම් ඒක සම්බන්ධයෙන් ඒවත් අපි හඳුනා ගන්නවා. ඊළඟට ඒ දාන දීම සම්බන්ධයෙන් ඒවා පුදුලියම ගාලා රසයෙන් බැලුවොත් එහෙම වැදින රස්සා හඳුනා ගන්නවා. ඒක තමයි සුවඳ හඳුනා ගන්න. මේ දාන කාර්යයේ දානයේ පුණ්‍ය ක්‍රියාව සම්බන්ධ හඳුනා ගැනීම අවශ්‍යයක් ඇති තියෙන තියෙනවා. ඒක දාන දන් දීම කියන්නේ අර සංඥා සංදී ඇති වෙන ප්‍රයෝගයක්. ඒක තමයි තේරෙන්නේ. ඒවා කියන එක සිහිපත් කිරීම නෙවෙයි අවශ්‍ය වන්නේ. මේ කියන කරුණ මතින් තියාගන්න පුළුවන් කියන නෙවෙයි අවශ්‍ය වන්නේ. මේකයි මේ අවස්ථාවේදී සිදු වෙන්නේ කියලා සම්මත අවබෝධය සම්මත කරන තේනීමම ඉතාමත් ආගත්තු. අත්‍යවශ්‍ය එකයි. එතකොට ධර්මයේ දින සම්බන්ධයෙන් විවිධ වේදනා පහළ බොහෝම ප්‍රේක්ෂා වේදනා තියෙනවා. සමහර විට දුක් වේදනා සමහර වෙලාවට කියන්නේ මම කලින් කියලා දානමය කුණ්‍යතාව දුකක් කියලා දකින්නේ. මේ දුකක් වශයෙන් දකින්න අත්වශයෙන්ම දුක් වේදනා ලබා දෙන නිසා වෙනවා. කඩෙන් ගිහිල්ලා බලවත් ගන්න ගිහිල්ලා ඉතගෙන ඉන්නවා, බඩු අරගෙන යනවා. මෙතන කායික දුක් සමගට දැනෙනවා. සමහරට මානසික දුකුත් වෙනින්නට වෙනවා. මේ බඩු මේ වැඩි නැත්නම් ඉතන දැනෙන වචන වල ගන්න කිසි සමාධියක පොළොන දෙයක්. තමයි වකන දෙයක් සිදු වෙනවා. නාදී වල මේ ආකාරයෙන් දුක් වේදනා දෙනවා. එතකොට ඒ වගේම නැදහත් දුක් වේදනාවට අමතරව සෝමනස්ස වේදනාවක් වගේ දෙන්න පුළුවන්. අපි ගැන මොළේ ආකාරයෙන් හිතනවා නම් මේ කරන්නේ සත්‍යයට තමයි මේකෙන් වගේ මෙලොව සම්මත අවශ්‍ය වෙනවා. මේක ලබන්නේ මොකේ කියනවා. මේක කියන මොන සෝමනස්ස සහගත දෙකක් කොටලයක් කරනවා නම් ඒ සෝමනස්ස වේදනාවට කියන කොටලයක් කරන්නට පුළුවන්. සතුට සහගත සමයක් සිදුවෙනවා. ඒ වගේම උපේක්ෂා සිදුවන කරන්නට පුළුවන්. එතකොට ප්‍රසවාස කරනකොට දුක් වේදනාවක් ඇතිවෙන විදිහට තීව්‍රාකාර වේදනාවක් වශයෙන් කවරක් හෝ වෙන්නට පුළුවන්. මේ වේදනා ඇති වෙති නැති නැති යනවා සිදුවන මේක ප්‍රකාණය කරන්න පටන් ගන්න මොහොතේද ප්‍රසවාස අවසන් වෙන තියෙනවා. එතකොට කොහොමද මේ වේදනා ස්කන්ධය ඇති වෙනවා කියන්නේ. දැන් මේ සසර කන්‍ය සම්බන්ධයෙන් විවිධ විඥාන පිළිතුරු තියෙනවා. ඇහැටේ දෙන දාන වස්තුන් පිළිබඳ අන්වන් ඇහැටේ දෙන දාන වස්තුන් දැක්කාට දැක්කාට පසු සක්ෂේනා ඇතිවෙනවා. එතකොට විඤ්ඤාණ සම්බන්ධ වචන පිටකම් ඒවා එන්නේ කොහොමද සමාන කියන දෙයක් හෝ අනයි කියන දෙයක් යනකොට සෝත විඥානය තියෙනවා. ඒ දහන වස්තුන් වල සංගතන ආදී දැන් වෙනකොට තමයි වෙනවා නාමය කියන්නේ. ඒ වාගේ රස බලන මේ මුලින් බලක දුවා විඥානය කියනවා. ඒවා කයින් එක්ස්පස් වෙනකොට කාය විඥානය කියනවා. ඒවා සම්බන්ධ විවිධ කුතුහලය ඇතිවෙනකොට මනෝ විඥානත් ඇතිවෙමින් පරිපූර්ණ නැතිවෙන දා. ඒ කියන්නේ කතන එතනම එතනම නිරුද්ධ වෙනවා. එනක වශයෙන් අනිත්‍යය යනවා සම්පතිය වශයෙන් අනිත්‍යය යන එක නිරුද්ධ වෙන එක දකින්නට ඕන. එතකොට මෙතන විඤ්ඤාණස්කන්ධයේ ඇතිවෙන ප්‍රයත්නයෙන් ඇතිවෙන යාමක් සිදුවේ. දැන් මේ මොන කියන වේදනා සංඥා සංස්කාර විඤ්ඤාණ කියන නාම ධර්මයන්ගේ ඇතිවෙන නැතිවෙන යාම මේ දානමය කුණේ ප්‍රයාස කරලා කරන්නට පටන් ගන්න මොහොතේ සිට කරන නිම වෙනකම්ම සිදුවන. සත්‍ය වශයෙන් සිදුවන එකයි. එතකොට ඒ නාම ධර්මයන්ට අනුකූල වන ආකාරයෙන් රූපස්කන්ධයක් ඇතිවෙනවා. මොකද අපි සිද්ධ පානෝ රූප කලාප ඇතිවෙනවා. සිතේ පානෝ රූප කලාප නැතිවෙනවා. සිතේ කියනවා දෙකෝපේ සිතේ රූපේ කියනවා. සිත නැතිනම් සිත දුන් සිතේ රූප නැතිවෙනවා. ඒක රූපස්කන්ධය ඇති ඇති නැති නැති යනවා ධාර්මයේ සිතිවිලට අනුකූල. මේ සිතිවිලෙන් ඔය අනුකූල නොවුවා. කියන රූපෙලේ ස්වરૂපය නිරන්තරයෙන් නැතිවෙන්නේ නැති වෙනවා. ඒකයි අපේ කිසිදු හිතන්නේ ඒ පැතිදොර කියලා ගන්න. ඒ නිසා මෙතෙන්දී රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහ ඇති වෙනින් නැති වෙනින් නැවත ඇති වෙනින් නැති නැවත නැති වෙනින් දිගින් දිගට ක්‍රියාත්මක වූ ක්‍රියාදාමයක් හැර දානමය පුණ්‍ය ක්‍රියාව කියලා සත්‍යයක් නෝ එතකොට මේ දානීය පුණ්‍ය ක්‍රියාව මම කළා කියලා අපි හිතනවා නේද? අපි කෙනෙක් හිතනවා මේ පංචස්කන්ධ ධර්ම වලට මම කියන සංඥාව ආරෝපණය කරගෙනයි ඒක කතා කරන්නේ. කොටවට ඒ සංඥාව මම කියන හැඟීමක් කොටින් දැකේ. පංචස්කන්ධ ධර්මයට ඇත්තක් වන්නේ කොහොමද? සංඥා සංගත ධර්මයක් වන්නත් පුළුවන්. එතකොට මෙතන මම කුසල කර්මය කළා කියනවා නම් එතන තියෙනවා මුලාව. අනිත්‍යාවක්. මෙතන තියෙන්නේ ඇත්තම කියන්නේ පංචස්කන්ධ ධර්මය ඇති ඇති නැති නැති යනවා. ලෝක සත්‍යයේ සාමාන්‍යයෙන් දිනු ගන්නට බැහැ මේක. ඒක නිසා මම කුසල කර්මය කළා කියලා කුසල කර්මයක් උපාදාන කරනවා. ඒ කුසල කර්මය කරන සමාගයේ පංචස්කන්ධ ලෝකයට උපාදාන කරනවා. මම වගේ නම් ඒ වගේ. ඒක කොහොමද විද්‍යාව පාඩක කොටස තිබුණා කියලා දානවා. එතකොට මේ අවිද්‍යාව දෙකතුල ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මක වෙන නිසා මේ ආකාරයෙන් මම ලෝකය ගන්නවා කියන වචන දෙවන්නේ. නැත්නම් මේ කුසල කර්මය මම කළා මගේ කුසල කර්මය කියලා ආදී වශයෙන් මම සිටියේ නැති කන සත්‍ය වශයෙන්ම මෙතන සිදුවන ක්‍රියාදාමය කාගේ තියෙනට දක්වන්නේ නැහැ. එන්නේ සත්‍යයක් කියන්නේ දාක්ෂයාදාමයේ තිබුණේ මෙහෙමයි කියලා දකිනවා. මේ පංචස්කන්ධ ධර්මවල තියෙන දුනා, මෙලෙසින් නැතුණා මේවා දෙකිනකට ඇතුලේ තියෙන දේ නැතිද. මේ පංචස්කන්ධ ධර්මවලින් ගඳ අපි සාබරාස්කාරයෙන් සිටිනු කිතුවා. ඒක මමය, මගේ නෙමෙයි, නැත්නම් මගේ ආත්මය, මගේ ආත්මයක් නෙවෙයි. අනිත් කොයි ආකාරයකට කියනකොට පංචස්කන්ධ පංචස්කන්ධ ධර්ම පාඩියේ ඔය පැත්තක ඇතුලේ තියෙනවා. අර ඒ විදිහට හිතන කිසිවේ එහෙම නැති වෙන්නේ නැති නේද? මේ සත්‍යය හරියට අවබෝධ වෙනකොට මම මෙතෙක් කල මේ කුසල කර්ම උපාදාන කරේ කොච්චර මෝඩකයි කොහොම මෝඩකමක් නිසාද නැත්නම් මේ කුසල කර්ම මම කළා කියලා හිතේ කොයිතරම් මෝඩකමක් නිසාද මෙතන මොන වගේ සිතේ මේම අවිද්‍යාවක් සුබනම් නේද කියලා ඒ අවිද්‍යාව දක්ෂණය වන්නටත් පුළුවන් තමයි කියන්නේ දක්වනවා. ඒ කියන්නේ පස්සා සමාධි කියන කෙනෙකුට තමයි දක්වා සිදුතුල කියන්න පුළුවන් විග්‍රහ දකින්නේ. එතකොට මෙතන අවිද්‍යාව පාදක වෙන්නේ මේ කර්ම සංස්කාර වෙස්පයි. අවිද්‍යාව පස්සේ සංකාර වෙනවා. අවිද්‍යාව සංස්කාර සම්බය කරනවා. හා එතකොට වේදනෝපස්කන්ධය සංස්කාරය වේදනාව සංස්කාරයෙන් හේතු වෙනවා. වේදනා සංඥා හේතුන් මතක සංස්කාරය සංඥාව සැලසෙන්නේ ඒක නිසාට බස්සු සංස්කාර ධර්මය සංස්කාර කියන්නේ හේතුන් නිසාට සංස්කාරයක්. විඥානය කියන්නේ හේතුන් නිසාට සංස්කාරය. සංස්කාරය තුයේ තියෙන තියෙන තියෙන එක. දාන වස්තුව කියලා අපි දැක්කේ ඒකේ නළු කල සුදු ආදී ඔක්කොම දේවල්. මේ වගුණ රූප සංස්කෝපස්කන්ධයට සංස්කාර වල හේතුන් නිසා ඒවා හටගන්නවා. එක එළවුවක් කරන්නේ ඒක තලපරක් හරි ගත්තොත් ඒක අපේ අතට එනකන් නැති වෙන හේතු කොට බැලුවොත් එහෙම ඔයාලට ඒක නොවනින් දැක්කොත් හිතන්නට පුළුවන් මේ ගණන් කරන්නට බැරි තරම් මේක ගොඩක් එතන. ගණනය කරන්නට බැරි තරම් ගොඩක්. ඒ කියන්නේ එහෙම දැක්කොත් තියෙන මුළු විශ්වයම එකම තැනකට එකට සම්බන්ධ වෙලා තියෙනවා. අපි කියන අපේ දෙයක් නේ. අපල ගහ හදන්න පටන් ගත්ත තැනක දෙයකට පොරවදනායේ වගේ විකරණායේ වගේ මේ මේ වලින් ප්‍රබහනය කරනවා නේ. උහදනායේ වදින්නනායේ ඉන්දියට. බලන්න බලන්න දිහාම අපේ අපට ඒක එනකොට කොයි තරම්නම් ක්‍රියා සමූහයක එකතුවක්ද මේ කුරුදී කියලා තේරුම් ගන්න ඕනේ. අපගේ හැදෙන හිතන්නේ අම්මා හේතු නිසා පොළොව පාතින වතුර ආලෝකය ආදී විවිධ හේතුන් කියන. මේ ඔක්කොම සංස්කාර දැන් මේක හේතු නිසා හටගත් ධර්මතාවය. මේ හේතු නිසා හටගත් සංස්කාර ගොඩක් තමයි අපි ධම්ම වස්තු කියලා එතකොට සංස්කාර ගොඩවල් අල්ලගෙන සංස්කාර ගොඩවල්ම කරසුන් ගැලපී කියන. අන්න සිදුවන කියලා. භාවනාවක් දුන්නා කවර කුසලයක් කළා හරි උත්තරයි. දැන් තාම උසස් වශයෙන් කල්පනා දීලා දායකම වාසේ කරන දන්ද දායකම වාසේ වන්දනා කරන යනවා නැත්නම් ඔයගොල්ලෝ තේරෙන හොඳයි ගියනම් දෙවන් මේ සම්බුද්ධ ගානන මාසේ බුදු ඉස්හාරින් වන්දනා ඔය කොයි දෙයක් කළා කොයි තරම් උසස් සම්බන්ධයෙන් සිදු කළා සිදුවෙන ක්‍රියාදාමයේ කර්මාර්ථයේ ක්‍රියාව ලෝකයි ඕවා හරියට ගන්න තියෙන කිසිම කෙනෙක් ගන්න උපදාන කරන්නේ නැහැ. මොකද ඒකත් කිසිම සුදුන ගන්න කරන්නේ කියන්නේ උපකාර හේතුකුත් ඕකයි. ඔබ දෙස්ක සංදේශයක් කියලා ගන්නවා. එතන ප්‍රතිකර්ම කරන කෙනෙක් ඇත්තෙන්නේ නැති බව ගන්නවා. සංස්කාර දන්නේ නැති හේතු නැති නැතිනවා කියලා ගන්නවා. ඒක සංස්කාරව ප්‍රාදාන කරන්නේ සංස්කාරව ඇති ඇති වෙනවා තමයි කියන්නේ. ඒක පොඩි ඇති වෙනවා. සිතින් නැතිනම් ගැටගැස්මක් නෑ. ඉතින් කුසල කර්ම අකුසල කර්ම රැස්වීමක් නෙවෙයි. මොනක් බවේ කොහොමවත් ඒක නිසා කර්ම තුන සිදුවන්නේ. මේ අනිත්‍යය කියන්නේ ඒක සිදුවෙන්නේ. මේක දැන් දකිනවා කුසල කර්ම කුසල කර්ම කියන්නේ දැන් මෙතන සමීකරණ සංස්කාර බොඩවල් ඇති ඇති නැති නැති මේ සංස්කාරය ඇතිවෙනවා මඩේ නාමය පවතින්නේ එක්සනියකම බුද්ධ විද්‍යාව. නැවත ඒ සංස්කාර නැති වෙනවා හොඳ වෙලාවට කරනවා නැවත නිරුද්ධ වෙනවා මෙන්න මේ සංස්කාර බලන යම්කිකාවය දකිනවා ඒවා දැන් සිහි කරනවා මේ යම් අවස්ථාවේ දැන් මේ පත්‍යේසක මෙතන මොකද්ද මේ පොදවන්නේ මේ පත්‍යේසක තමයි සමන්ද මම මේ මොනේ දීපක් ගන්න කියලා බලනකොට සමන්ද තේරෙනවා මෙතන තියෙන්නේ මේ පංචස්කන්ධ ධර්ම ගොඩක් ඇතුළු මොන්නේ කියන්නේ මේක හරියට දකින්න සමහරට ඒ ක්‍රියාදාමයේ නැති ඒ වනාවෙන්නක් මම අවබෝධ කරගන්න. නිවන් අවබෝධ කිරීමට සාමන සම්බන්ධයක් වන ආකාරයි. සති සමාධි ප්‍රඥාවෙන් ධම්මයන් කෙනෙකුගේ සිතේ දින වෙලා තියෙනවා. නිවිවන ප්‍රාර්ථනාව කෙනෙකුගේ සිතේ නැත්නම් ඕකම නැතුව නිවන් අවබෝධ කරගන්න. එතකොට තමයි තේරෙන්න ඕනේ මෙතන සංස්කාර සංස්කාර වල මේ තියෙනවා නැතිනවා එතන මා කියලා හිතන එක සංස්කාරය, මගේ කියලා හිතන එක සංස්කාරය. මේ සංස්කාර කොටවල කියලා නැතිලා යනවා කියන එක සංස්කාරය. ඒකවල තියෙන මොනවද මෙතන තියෙන කිසිම කාර්යයක් නෑ. කිසිම කාර්යයක් වශයෙන් වැඩිම දෙයක් වශයෙන් අබේ මේ අගේ කරන්නට කිසිම දෙයක් නැතනේ. ඒකම සික්ෂු ධර්ම අසාරෝ ධර්ම කියලා දකින්නට පුළුවන් වෙන්නේ. බුදුහාමුදුරුවෝ කියනවා රාසාරේ සාර මතනෝ සාරේ සාසාර දක්ෂින. සේසාරන්නම දිගස්සන්ති මුක්ඛා සමකප්ප මොචරා කියන පාඨුලාත අකාරදීන සාරයක් තියෙනවා. දක්ෂින. ලෝකපත්‍ය අකාරේ සාර මතනෝ කියන්නේ මේක සාසාර දෙයක් නෙවෙයි ගැඹුරක් ආකාරයක් නෙවෙයි. බුදුහාමුදුරුවෝ ඉදාකයන් සාමාන්‍යයෙන් අදහස් කරන ආකාරයක් තමයි. එතකොට මෙන්න විදිහට මේ දානමය ගුණේ ක්‍රියාව කරන විට පංචස්කන්ධ ධර්මයන් වල සංස්කාර ධර්මය දුරවට ඇතුළත් වෙනවා කියලා ඒ වැදී අනිත්‍ය වාගේ නිරෝධය ඒ වගේ අනාත්ම ස්වභාවය ආදී අවබෝධ කර ගන්නට නම් පත්‍යක්ෂාකරන ඕනම ඒක දකින්නට පුළුවන්. මානසිකව මේ පුදුමා මේවා මතක් කරන්නට පුළුවන් කතිය තීසක් කියලා කල්පනා කරන්න පුළුවන් වෙන අවශ්‍යයි. මෙතන සිදුවේ මේ ධර්මයේ පමණයි කියලා සම්මන්ත්‍රම අවබෝධදී තුන්ව නැගස්සනවා. එතන මේ සංස්කාර ධර්මයේ පංචස්කන්ධ ධර්මමයි ඇතිවෙන්නේ නැතිවෙන්නේ ගියේ කියන ප්‍රමාණයට අවබෝධය පස්වස්සන්දනේ තේරුණානේ. නැත්නම් මේ කර්ම කියලා වැඩි පාටක් වෙනවන්නට පුළුවන් වෙනවා. පොත්පත් මේ කර්ම දැනගත් වෙලට. ඒක තියෙන්නේ නිවන් යන බැරියක් තියෙන්නේ අවබෝධයකට කියලා නැති නිසා. එනිසාමයේ මත අවබෝධ කරගන්නට බලන්න. තවත් පුළුවන් උපසමපන්න හේතුඵල ක්‍රියාදාම වශයෙන් සතරාන් සත්‍ය ධර්ම වශයෙන් ලැබුණ. ධාතු වශයෙන් ලැබුණ නෝදාකාරයෙන්. හැමදේම ධාතු වශයෙන් ලැබුණයි. දහන වස්තුන් ගත්තොත් කියන ඔක්කොම මෙතන තියෙන පටිවි ධාතු ආකෝටි ගෝවාල්කෙන් කිසි ධාතු කොටස් කියන එක ගැන මේ ඇටි කිසිම දැන් මොනවා සෑම දෙයක් ඇති කරගන්න දෙයක් නෑ මේවා හොඳට මම දන්නවා බස් එකක් ගත්තොත් එහෙම උදාහරණයක් ගන්නවා අපි බස් එකේ කියලා කියනවා. ඒක තමයි හිතේ තියෙන සංයම බස් එකේ ආව නැගිලි කියලා පොඩි කරනවා කියන එක මේක මුකුතිවා වෙනක. ඒකට බස් එකේ මොකදනේ අර ඝනස න්‍යායෙන් බෙදලා තියෙන නිසා බස් එකක් වශයෙන් දක්ෂනවා. ඉතින් ඕකේ වතුර ගැටියක් තියෙන නිසා තමයි මේ ලෙකෝට පුංචිලා වගේ තියෙනවා. වතුර ගැටිය එන්නේ දඩියන කොට දෙනවා ඒක නාලට වගේ වෙන්නේ. බස් එකේ ටික කාලයක් යනකොට වේදනාව ටික වෙලාවක් යනකොට වෙන්නේ නැහැ කියන්නේ ඒකයි. මේක වතර ගැතියක් නේ. ඒක රක්ෂණයක් හරි හේතනක් හරි දෙනවා. ඒ විදිහට ඒක පොමුණු ස්වරූපයේ වෙන පුළුවන් ගැතියක් නේ. වාරු ගැතියක් නේ. ඊළඟට ඒක අර අපේ ගෑනලා සිටි වාගේ වෙනලා පොළොවට ප්‍රශ්න ගැතියක් නේ. මේ බක්කටේ කියන එක සංකරණ පටේ ගොඩක් ආපෝ ගොඩක් තිබුණු ගොඩක් ආයෙ මහා ලොකුවට තේනවා. දැන් අපි හිතන ලොකු අසල් කරලා කරන කටුදාලා පතනවා කියන එක නේ. මේ මොකද කියන්නේ පස්සේ ඉතින් මම කරලා බලන්න. ඒක ඉක්මනට විවරණ කරන්න ලොඩ දෙන්නේ නැහැ. ඔක අපසාල අපලා බලන්න. අපල බලුවට පස්සේ අපසාල අපම්බෙච්චම කොච්චර ලොකුවට තිබුණාද? අපල වෙන රොඩ් අපල රොඩ් වුණාට පස්සේ කොයි තරම් කුඩා කොටසක්ද තියෙන්නේ කියලා බලන්න. ඒ කුඩා කොටස තමයි පටලී ගන්න. මේ පටේ පුතාන්දාට පටේ කියනවා. අනුගම පටේ ඉඳහතේ තමයි ඒක. කොච්චර පොඩි පටේ කොටසක්ද අපසාල කියන්නේ තිබුණේ. වතුර ගොඩක් තිබුණා කියලා. නමුත් අද ඒක තේරෙන්නේ කියන්නේ. මේ වතුරට ගියාට පස්සේ ඒක මේක කියලා තියෙනවා, පින්විලා තියෙනවා, ඒක හදාගන්න පුළුවන්. මේ විදිහට මේ දාන වස්තු කියන්නේ පටවි ආපෝ සූදෝ වායි. දැන් බෝධියකට කියන බෝධි පූජාවට එතන තියෙන ඔක්කොම පටවි ආපෝ සූදෝ වායි. බුද්ධ ප්‍රතිමාවක් කියනකොට පටවි ආපෝ සූදෝ වායි. ධාතුන් වහන්සේ නමක් කියන දන්ද ධාතුන් වහන්සේ නමක්. මාර්ගයක් ඉස්සරහ අපේ ධාතුන් වහන්සේලා නිදාවක් කරනවා නෙවෙයි සත්‍යයයි. අර එතන තියෙන්නේ ධාතු කියන වචනේ දැක්කේ පස්වෙනිද ගමන අර්ථය. අපේ තන බන්දි ධාතුන් වහන්සේ කියන්නේ ගෞරවයක්. අපි දැන් මේ කතා කරන්නේ අර පටේ ආපෝ තේජෝ ධාතු කියනවා අදහස. එතන තියෙන්නේ මොනවද පටේ ආපෝ තේජෝ වෙන දෙයක් නෙවෙයි. එතකොට ඕනම ප්‍රතිපන්නයක් කියන්නේ යම් කිසි දෙයක් හරි පාදක කරගත්තනම් යම් කිසි රූපකකක් ඒ රූපවල තියෙන ධාතුයි කියලා මොන ධාතු අතරේ කියලා දකින්නට පුළුවන් වෙනවා තමයි. දැන් මේ සමන්ව කරින් මේ ප්‍රතිපන්නය කරන තමයි කරින්. ශරීරයේ දෙක බලනවාම සමන්තම තේින්නවා මේ පැටලී ගොඩක් ආවෝ ගොඩක් හේජෝ ගොඩක් වායෝ ගොඩක් ඕනෑම දාන සමාපාත ධාතු ගොඩක් තියෙනවා. ඒ ඉන්න ධාතු ගොඩක් තියෙනවා. මෙතන විඤ්ඤාණ කියන්නේ විඤ්ඤාණ ඡන්දේ පමණයි. ඒ තමයි සංඥා සංඛාර ලෝකයන් කියන කොටස් හතරක්. කියන්නේ ධාතු කතාවේදී ධාතු හයදී කඩේ ආපෝතේජෝ වායු ආකාශ විඤ්ඤාණ කියන මෙතන කඩේ ආපෝතේජෝ වායු ආකාශ කියන එක කොහොම රූපස්කන්ධය. ඒකට එතන විඤ්ඤාණය කියන්නේ විඤ්ඤාණස්කන්ධේ පමණක් නෙවෙයි වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ කියන ස්කන්ධ හතරයි. ඒක අනේක අවබෝධ කරගන්න තේරුම් ගන්න. එතකොට තමන් තමන්ගේ ශරීරයේ දෙක බලනවාම තේරෙන්නේ තොර මේ පටේ ගොඩක් ආපෝ ගොඩක් තීරෝ ගොඩක් වායෝ ගොඩක් ඕනනම් තමයි කොට කරගන්නවා පාක පාක ගොඩක්. දැන් ඉන්නේ ඥාන ධාත මාත්‍යයක් වගේ. මෙන්න කියන්නේ. තමන්ගේ භාර්යාව පුවත් දරුවෝ පුවත් ධර්මයේ සම්බන්ධයේ කියන කවුරුත් දැක්කත් එච්චරයි. දැන් මේ ධානයේ පූජා කරනවා කාකාරී පාඩ දුන්නත් ඒ දහස ගොඩක් විතරයි. බුදුහාමුදුරන්ට පූජා කළත් දවස් හයක් විතරයි. බුදුදාන ඉන්නෝස්ගේ සමීරය කියන්නේ දහස් හයක්. පසේගුරු කෙනෙකුට දුන්නත් එච්චරයි, නාස්තෝ කෙනෙකුට දුන්නත් එකයි, තීරසනි සත්‍යයකට දුන්නත් දහස් හයක්. අපි භූතයේ දෙවියෙක් වාගේ කෙනෙකුට අමනුෂ්‍යෙක් වාගේ කෙනෙකුට දෙන්න තීරණයද තේරෙන්නේ නැතුණාට එතනක් රූප ධාතුව තියෙනවා. අපේ ඇහැට දැක්වෙන වන්නු කලින් අපේ ඇහැ කියන්නේ කියන රූප කලාප තියෙනවා. රූප කොටස් තියෙනවා. ඒක වේදනා සංඥා සංකාරය වෙනස් වෙනවා. දහස ගුණක් වෙනස් වෙනවා. මේ විදිහට බාහනමය වස්තුව පොණ්ඩේ ක්‍රියාවට සම්බන්ධව යන්තර රූප බලන්න තියෙනවා නම් ඔක්කොම දහස ගලක් ඒවා රූප දහස. මේ දානමය හෝ වෙනස් පොණ්ඩේ සම්බන්ධ කරන මම කියන හේතන් මෙතන සංකල්පන දහස හයක් ඒ පුණ්‍ය ක්‍රියාවට බඳවන කෙනෙක් පුදුලනවා ඒ කියන්නේ කොහොමද කියලා අපි දානයක් දැක්කේ දානේ පෝදා කරනවා. දානේ දානේ ගන්නට දැනගත්තා. සීතන් ප්‍රදේ කරේ ඉඳන් මොකද අනුශේෂ කරේ කවුද? ඒ දහතකොට. ඒ දහතේ කියනකොට කියන හරියට අවබෝධ වෙනකොට මෙතන නෑ. දහතුක ප්‍රකම ඇති වෙනවා දහතුක ප්‍රකම නැති වෙනවා. ඒ කියන්නේ කොට යාපතේ දුමාල ආකාශේ ඉන්නට එනවා. ඒවා අනිත්‍යයි කියලා දකින්නට ඕන. මේ ධාතු තියෙන එකම දුකක් කියලා දැකීම තෝරනවා. මේවා මම මගේ කියලා ගන්න ඒකත් ධාතුවක් කියලා දැකීම. ඒක විඥාන ධාතයේ කොටසක් මම මේ ධාතු ඇති වෙනවා පවතිනවා නැති වෙනවා. ඇති වෙනවා පවතිනවා නැති වෙනවා කියලා හිතේ ධාතුව වෙනවා. එතකොට මෙතන මොනවද කාර්යයක් වශයෙන් තියෙන ධාතු මොනතරම් කියන්නේ කියන්නේ මේවා නොදන්නා මිනිස් ලෝක සත්‍යව මේවා උපාදාන කරනවා මම මගේ කියලා හිතනවා සත්‍ය පුද්ගලයන් නයි කියලා අදහස් කරනවා මේක ජීවියක් කියලා හිතනවා උසස් පහක් ආදී වශයෙන් සංකල්පන කරනවා විවිධ ආකාරයෙන් දෘෂ්ටිජාලයේ හැදෙනවා ඒ කියන්නේ ඔක්කොම සත්‍යය දෙකින් වෙන්නේ ඒකයි මම දෘෂ්ටිජාලයක් ඔක්කොම වෙන්නේ සත්‍යය තමයි මේ ඔක්කොම දහස් වශයෙන් දහස් වෙනවා එකක් නැහැ ඒක නිසා ඒ විදිහට අවබෝධ කරගන්නට ඉතන සාමාන්‍යව පහළවන්නේ උදස්සනාමය සිටිවිදි ධර්ම පරම්පරාව. මේ එක්කමක තියෙන්නේ නිවන් ලබා ගැනීමට හේතුව. ඕනම කෙනෙක් කරලා නිවන් ලබන්නට ප්‍රාර්ථනාකාරී නම් ලැබෙන නිවන් ලැබෙන්න තියෙන උදස්සනාමය උදස්සනාම භාවනාව දිනුනේ යාතු. සතිය සමාධිය පරිණාම අනිවාර්යයෙන්ම ලැබිය යුතුයි. බුදුහාමුදුරන්ට මල් පූජා කළාට නැත්නම් දාන පූජා කළාට නැත්නම් මන්දාකම් වස්තකල් පූජා කළාට ඉතින් ඒවා විදර්ශනාවට නැගී නැත්නම් මේ සුසංකමේ නිවන් දැකනවා කියලා කවදාවත් හිතන්නද මේ නිසා මේ ආකාරයෙන් ඒවා ධාතු වශයෙන් දකින්නට පුළුවන් නම් දැන් මේක දිනෙකට කියනවා දර්ශන හතරක දේශනාවක් කොටස් ලැබී දුක් දේශනාවක් වෙනවා. සමකරණ කියන්නේ කියන්නේ අපේ අන්තරික සම්මාසන්නක් කරන මේක කොහොමද කියන්නේ. නැත්නම් චතුරාර්ය සත්‍ය ධර්මයන් වශයෙන් ගන්නවා. ඒක කරගෙන දුක් වෙනවා. අපි චතුරාර්ය සත්‍ය ධර්මයන් වශයෙන් ගන්නවා කාරණා. චතුරාර්ය සත්‍ය කියන මේ ගන්නවා දුක්ඛ සත්‍ය, සංවේග සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. එතකොට මේවා සාමාජික මානසික ක්‍රියාවන් වශයෙන් කලින් විමර්ශනය කරලා බලන්නට කිව්වා ඒ කායක වාචික මානසික ක්‍රියා කොහොමද දුක්ඛ සත්‍ය බව දකින්නට කිව්වා. රූප වේදනා සංඥා සංකාර විඥාන වශයෙන් මේ විපුණ්‍ය ක්‍රියාවන් දකින්න දෙකේ බව තමයි ප්‍රකාශ කළා. පංචස්කන්ධය පැතුනේ සංකච්ඡේන පංචපාදානස්කන්ධා දුක්ඛන කියන අවබෝධය දුක කියන්නේ කුසීන්ට පාප කරනවා නම් පංචස්කන්ධයන් වලින් කරන්නේ මෙතන ධාතු වර්ගයක් වශයෙන් බලනකොට කියලා අවසාන වශයෙන් කියනවා. ධාතු කියන්නේ ධාතුන්ගේ ප්‍රවසන කියන්නේ විශ්ලේෂකත්වයේ සැලසීම. ඒකෙන් කියන්නේ සංකප්පය දන්නේ ධාතුවක් වශයෙන් බැලුවා. උපකප්පණයක තමයි දුක්ඛ සත්‍යය කියලා ලැබෙන්නේ. තමන්ගේ ශරීරයේ දැනුවත් කාය සාසුක දෙකක් ගත්තොත් මේක තමයි දුක්ඛ සත්‍යය. එතකොට ඒ දානයට සම්බන්ධ වෙච්ච අනිත් කාර්යවල ගැටලුවත් එන ඔක්කොම ආරෝපණයන් ඔක්කොම දුක්ඛපත්තු. ඒ දානය දෙන මේ පිළිගන්න තුනක් ඒ පිළිගන්න අයගේ පංචස්කන්ධ ධර්ම නාම රූප ධර්මත් ඒ පංචස්කන්ධ දුක්ඛපත්තු. මොනවාක් පන්නේ? බුදුහාමුදුරනේ බුදුමාන දානය කියලා පෝජා කරනවා කියන්නේ එතන. බුදුහාමුදුරනේ සාවිදේය. බුදුරජාණන් වහන්සේගේ වාසිතේ බලන්නේ ඒ කාන්තාවෙන් මොකක්ද කියන්නේ මොකක් කරන්නේ? මේවා දකින්නද අපි දෙවියෙක් කෙනෙක් බුදුහාමුදුරේ නන්ද සද්ධාන උපදනා දෙක කියලා වන්දන කතාවක් නෙවෙයි අපි මේ කතා කරන්නේ. නිවන් යාමට සත්‍ය සත්‍යයෙන් යථාර්ථයේ දකින්න ආකාරය. ඒ නිසා මේ සංග සද්ධාවට කියන මේ වගතුනොදී මම කියන්නේ ඒක සත්‍ය එක. එතකොට මම සංකේතන දුක්ඛ සත්‍යයක් නෙවෙයි තියෙන්නේ කියලා තමයි තේරෙන්නේ. හැමතැනම බැලුම් බැලුම් දකින්න දකින්න තැන දුක්ඛ සත්‍ය විද්‍යමාන වෙනවා. දැන් අපි කියනවා ප්‍රසන්න විසින් නැවත නැවත උපදවනවා කියලා. උපදින වෙන දුන්නා කියලා. උපදින එකට පස්සේ ඉතින් ධාතිය එනකොටම දරාවත් අරගෙන ගියාදී තරගෙන වෙනස් ඔක්කොම දුක්. යොමුදුම් ඔක්කොම අපින් අතට අතින් අරගෙන තමයි යන්නේ. මුලින්ම තමයි මේ උපදිනවත් සමගම ඒවත් එනවා හස්තෙන් දැනගෙනවා. සානිකරම දොස්ස කාමදේ සත්‍යයේ මේ උසල කුසල කර්ම කියලා දක්වනවා. දැන් මේ අපි දොස්ස සත්‍යය වශයෙන් දැක්කම මේ දොස්ස කාමදේ සත්‍යය වශයෙන් දැක්කම ඒක දැක්කේ කොහොමද? එතකොට නැත්නම් අර කලින් විදිහට ධාතු වශයෙන් ස්කන්ධ ධර්ම වශයෙන් නැත්නම් මිනිස්සේ වශයෙන් ආදී වශයෙන් ආකාරයෙන් විමර්ශනය කළා. මේ කොහොම සංස්කරණයම රැස්වන්නේ දුක් නිරෝධ ගාමී ප්‍රතිපදාවේ සත්‍යය. එතන සත්‍ය තුනක් ක්‍රියාත්මක වෙනවා. දුක්ඛ සත්‍ය, සංවේ සත්‍ය, මාර්ග සත්‍ය. මේ සත්‍ය තුන ක්‍රියාත්මක වන ආකාරය දැක්කත් පස්සේ තමයි තේරෙන්නේ දුක්ඛ සත්‍ය කියන්නේ මගේ අnder සමාධිත මගේ කියන සම්මුති වශයෙන් තේරුම් ගන්න දෙන්නේ. නැත්නම් මේ ප්‍රත්‍යක්ෂ සම්බන්ධ වෙනස් සම්මේ දහස් වෙනස් නෙවෙයි දුක්ඛ සත්‍යය. සම්මුදේ සාක්ෂිය කියලා දැන් මම මේ කුසල කර්මයේ කියනවා. කුසල කර්ම කරන විට පන්නෝනේ මොකක්ද? මනසත් සංග දාන. එහෙම නම් දුක්ඛ සමුදය සත්‍ය කියන්නේ මේ පංචස්කන්ධ ධර්මයි. දැන් මාර්ග සත්‍ය කියලා අපි මේවා අනිත්‍ය දුක්ඛ මාර්ග ආදී වශයෙන් වෙනසකේක මාර්ග සත්‍ය කියලා අපි දැක්කා. කවුද මේක කොහොමද මේ පංචස්කන්ධ ධර්මය? මේ සංස්කාර ධර්ම. ඒක මොකක්ද? ඒක දුක්ඛ සත්‍ය. දුක්ඛ සත්‍ය දුක්ඛ සත්‍යම වෙනවා සමුදය සත්‍යයන් දුක්ඛපත්‍ය වෙනවා මාර්ග සත්‍ය දුක්ඛපත්‍ය වෙනවා නැත්නම් සංසාරස්කන්ධ ලෝකේ තුලමයි මේ තුලම තියෙන්නේ දුක්ඛපත්‍ය සමුදය සත්‍ය වෙනවා සත්‍ය එනවා මාර්ග භක්ති කියන මේවා හරියට භාවනාවේ අත්දකලා ඒ අවස්ථාවේදී නාම රූප ධර්මයේ නිරුද්ධ වෙනවා කියන නොවීමට පිටපත් කරගන්නට හැකියාවක් එක්කරගත්තොත් එහෙම ජීවිතපත් කරගත්තොත් එහෙම ඒක තමයි නිරෝධ ශක්තිය. ඒ නිරෝධ ශක්තිය අධ්‍යයන අවස්ථාවේ තියෙනවා. එතන සංසම්බලෝක. එතකොට මේ චතුරාර්ය සත්‍ය ධර්මයේම මේ සංකේතනේ නාම රූප පොඩ කුල තමයි තියෙන්නේ. ඒක තමයි බුදුහාමුදුරුවෝ සංගදී ප්‍රකාශ කළේ. ඒ භංගයක් තමයි මේ සංකප්පංග ලෝකේ කරම හැමෝම මම දුක්ඛ සත්‍යය සමන්වය, සමුදය සත්‍යය සමන්වය, නිරෝධ සත්‍යය සමන්වය, මාර්ග සත්‍යය සමන්වය කියලා. දැන් කවදා අදියටක් එහාට කියන්න පුළුවන් නෝන කියන කෙනෙකුට සද්ධාවට වඩා ප්‍රඥාවට කන දෙන්නේ. දැන් අපි දන්නවා දුක්ඛ සමුදය මාර්ග ඔක්කොම දුක්ඛ සත්‍යය. දැන් නිරෝධ සත්‍යය බලන්නේ නිරෝධ සත්‍ය අත්දකිනවා විමනස්ව විදිනවා පිටම් පරිසමව කරලා සම්වේදලා නිවන්සේ සුද්ධිලා ඒකපස්සේ කියන්නේ කියන නිබ්බානං පරමස්කම් පරමසෝයෝ නිරන්තර සුවේ වලින් වෙනවා කායෙන් නිලා සිතෙන් නිලා සම්මතේලා සීතල වෙලා අසුචිල් වෙලා එදින සුද්ධම සාන්ත නිවීමකට පස්සලා තියෙනවා මේ නිවීමකට පස්සලා තියෙන අවස්ථාවේදී මෙන්න මේ ප්‍රයත්න තියෙනවා ඒ මුදීමකට පස්ව බොහොම පවතින නිරාමිෂ සුඛ වේදනා වේදනා සංදේතාත්මක වූ ඒ විඥාන සංදේ වේදනා සංදේ කරන්න තියෙනකොටම එතනම තියෙනවා මේක දකිනකොට මේ දැකීම සංඥාවක් බවට පත් වෙන සංඥාවක් සංඥාවක් තියෙනවා ඒ කාල සම්බන්ධකාරී නිවනසේ අත්දැකීම විට සිිතේ සිදෙන සෑහසික ධර්ම දුරව දක්වන්නට කියන ප්‍රඥාවක් වශයෙන් අත්‍යවශ්‍යම ගැඹුරු තීක්ෂණ කල්පනාවක් කරලා තියෙනවා. ඒකෙන් ඔබේ මේ උපිත සංස්කාර ධර්ම දකින්නට බැහැ. ඕනෑම කුසලකර්මයක් කරනකොට විශ්වාස පහර ගන්න පිටේ වේදනාව දකින්නට සාමාන්‍ය ප්‍රඥාවෙන් පිළිපොට නැහැ. ඔය විධර්ම කොටලෙන්න තියෙනවා අපි තම සෝමස්කාරකම සංකේත සාසන කාර්යපිට කියලා ගන්නනේ සම්මස්කාරක දෙකක් ඥාන සංකේතය මේ මොනිටින් පසුබැසීමකින් සරව කරන කෙනෙක්. කරන්නට පහළ වෙන්නේ. මේකේ සායිතික ධර්ම 38ක් තිබෙනවා කියලා යම් ධර්ම පොතේ තියෙනවා මට මතක නැහැ නිවැරදිවම මම නිවැරදිවම වයන්න පුළුවන් මතක එනවා අපි ඔය බලනකොට අපිට බලන දකින්නට පුළුවන් සායිතික ධර්ම 20ක් තිබෙනවා කියලා කියනවා ඔක්කොම දකින්න මම දෙනවා ඒකෝට මේ පල සමාජයන් සම්බන්ධයට සායිතික ධර්ම තියෙනවා ඒක දකින්න පුළුවන් සූම ප්‍රශ්නාවක් නේද ඒකට තමයි සංස්කාර සම්මේලනයක් කරන්න පුළුවන් එතකොට ඒ සංසම්මතට සම්බන්ධ නිවන්ක අත්දැකීමට කායිකය සමන්ත තේරෙනවා විශේෂයෙන්ම අරෝපාවට ධ්‍යාන පාදකවල නිවන්ගේ කෙනෙකුට හෝ නැත්නම් අනිත්‍ය සමාධිය පාදකවල නිවන්ගේ කෙනෙකුට සංසම්මත සමාධියට රූපේ සමන්ත සිතට තේරෙනවා නැති කෙනෙකුට සිතින් බයි සිත පරිවල බල බල ඉන්නේ නැහැ මම සංසම්මතේ නෝ නමුත් රූපයක් තියෙනවා කියලා ඒ ගැන හිතීමක් වන්නේ නැහැ මේ අවබෝධය යොමුගෙන කෝකේ තියෙනවා කියන දකින්න අරකට ඒක මොන රූපයක් දකින්නට බෑ. එහෙම දකින්නට බැරි වුණත් ඒකක් සංදේශාත්මක තියෙනවා රූපයේ වගේම මොද්ද භාවයට පත් වෙන සමාන්තරව සීතලව නිවිල. ඒක අපි කොහොමද රාගයක් ඇතුළත් ගැහුවම කිච්චන රූපයකේ සියලු සත්‍යයන් සෝතක් පිටාර සෝතක් පිටාර සෝතක් පිටාර කියන නයිට් සිස්ටම් එක උනත් ඒක නිවිල සීතන විට ඇති වෙන රූපයි දෙක බැලුවොත් එහෙම හරියට බින්දරක් අයිස් පෙට්ටියක් ඇතුළේ ෆ්‍රිජ් එකක් ඇතුළේ සංසංගණය කරනවා වගේ දෙයක් තියෙනවා. එතකොට මෙතන ඒ මුලින්ම දකින්න ඒ පරිපූර්ණයි කියන වේදනාව කැමෙච්ච කයි කියන සාමික නිවිදිය පස්සේ නිසා ඉද්දත වෙන ඒ සුඛය දැනෙන. මෙතන පරමපස්තෝරණය කියන්නේ මේ තියෙන්නේ. සාර්ථකව තමයි සංකේතයෙන් පංචපාදනක් කියලා දුක්ඛ කස්සේකයි පංචස්කන්ධයේ ප්‍රත්‍යක්ෂ කියලා මෙතන දුක. අතේ නිරෝධ සත්‍ය නිරෝධ සත්‍ය නිරෝධ සත්‍ය කියලා මොනවද කියන්නේ? සත්‍යගම සිද්ධින දේ මේක සාමාන්‍ය කෙනෙකුට ගෝචර නොවන කතාවක්. දුක්ඛ සත්‍යය. එනිසා නිබ්බාන ගාමන දෙක කියලා බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරන මොකද ඒක සම්පූර්ණ වෙනවා විද්‍යාන බලහත්කාරයෙන් කෙනෙක් කියනවා කාටවත් මොන දෙයක් හරි කියන්නේ වෙන කියලා දෙයක් ඇත්තේ එතකොට ඒ විදිහට වෙන අතහරින්න පුළුවන්නේ රහත්කමකට පමණයි. නැති කෙනෙකුට වෙන උපාදාන කරනවා. නැත්නම් නිවනකේ උපාදාන කෙනෙක් නැත්නම් නිවනකේ දැනෙනවා. ඒක උපත්යක් කියලා අගේ. ඉතින් මෙතන තියෙන්නේ උපත්යක් සත්‍යයක්. මෙන්න මේ සත්‍යයේ චතුරාර්ය සත්‍යම දුක්ඛ සත්‍යයක් කියලා වෙන දෙයක් නෙවෙයි කියන දකින්නට තමයි අවබෝධ වෙන්නේ. ලෝකේ පවතින ලක්ෂණ සත්‍යයක් නෝන. මොකක්ද දුක්ඛ සත්‍යය? මේ දුක්ඛ සත්‍යය කලම තිබෙන නිසා දුක ඇතිවීමේ හේතුවක් කියන්නටම තිබෙනවා දුක්ඛ සමුදය සත්‍යයක් ප්‍රකාශ කරන්න තියෙනවා. මොකද දුක තියෙනවා නම් දුක ඇතිවීමේ හේතුවක් කියන්නට මොනවා? දුකක් තියෙනවා නම් දුක නැතිවීමක් කියන්නට වෙනවා. ඔබට නැති වෙනවා කියනවා නම් ඔබට නැති කෙනෙකුගේ මාළියකුත් කියන්නේ මේකයි චතුරාර්ය ධර්මයක් නේ. එතකොට මේ දුක නැති කිරීම කියන්නේ මේ සංස්කෘතික ධර්මය පහන කරන අපේ මනස නියුපදින ආකාරයේ සාධාරණ නිවාදෙනවා. සාස්ත්‍රෝපනේ තේනවා. එතකන් දුකේ පැවැත්ම තියෙනවා. මානසික වශයෙන් දහස් වශයෙන් පොඩි පොඩි පොඩි ඒ විදිහට දුකක් නෙවෙයි. නමුත් කායික දුකින් නෙවෙයි. බඩේ දුක දැනෙනවා, පිපාසා දුක දැනෙනවා, ලෙඩේ දුක දැනෙනවා, දමාවටපත් වෙන දුක තියෙනවා, ඒකෙන් ශරීරයේ පරිහරණය කුලේ දුක කොහොමද තියෙනවා, මානසික දුක නැතිනවා, අවස්ථාවක් බලවන්නත් පස්සේ දුක. ඒ දුකේ කෙලවර තියෙනවා. ඒ සදාකාලික වශයෙන් දුකේ කෙලවර තියෙනවා. අද පින්නම් කරන අවස්ථාව. ඒකට ඒ පින්නම් බෑමට දුක්ඛ සමුදය සත්‍ය හේතුවක් වෙන දුක්ඛ නිරෝධ සත්‍ය හේතුවක් වෙන නිසා එදින කෙනෙකුට දුක්ඛ නිරෝධ සත්‍යයේ තේරුම දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාව නිසා සත්‍යකසන. දුක්ඛ නිරෝධ සත්‍යකසන. මේකට කියන එක තමයි සුදුසු නැහැ මොකද ඒවා මේ දෙලන්ගේ උදාහරණ වලට දෙන්න තමයි. ඒක චතුරාර්ය සත්‍ය ධර්මයන් බලන්නට පොඩි වෙන්නේ. පොහොන්වනම චතුරාර්ය කියන්නේ මොකක්ද කියලා දුරට දකින්නට පුළුවන්. මේ දකින අවස්ථාවේදී පවා මේ චතුරාර්ය සත්‍ය දන්න හරියට දැක්කොත් එනවා. දුක්ඛ සත්‍ය කියන්නේ මේ පංචස්කන්ධ ධර්මයමයි. සමුදය සත්‍ය කියන්නේ මේක නිරෝධ මාර්ග සත්‍ය කියන්නේ මේක නිරෝධ සත්‍ය අපි දන්නවා වගේ නේද? ඒ තුන හැර මෙතන මොකක්ද කියලා බලන්න. බලනකොට තේරෙන්නේ මෙතන මොකක්වත් වෙන ගන්නද දෙයක් නෑ. නිදි වුණා කෙනෙක් විශ්ිතෙන් නිවීමකට පත් වෙන්න පුළුවන්. ඒ නිවීමෙන් වෙන එකක් ප්‍රකාශ කරනවා. සෝතේ මේ දක්වා ප්‍රශ්නක් කලේම ප්‍රකාශනය ප්‍රතිශාපන ආකාරයෙන් පුරුෂයා තමයි ගැඹුරු පාන අඩංගු ඒවා නියු සරණ පණවලු ප්‍රතිශාපිය සෝතිය. කොතමන වශයෙන් කායික වාචික මානසික අනිත්‍යයට යන ඒවා දුක් බව ඒවා අනාත්ම බව ඒවා නිරුද්ධ යාම දකින්න. දෙවෙනිවට දෙකවස්සේ සංකප්පංග ධර්ම වශයෙන් දැකීම ඒවා අනිත්‍ය දුක්ඛ අනාත්ම නිරුද්ධ යාම ධර්ම වශයෙන් දකින්න. ඊළඟට අපි ප්‍රකාශ කළා දහස්වරක් වශයෙන් දකින්න දෙයක ඒකත් අර කියන ආකාරයෙන්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම නිරුද්ධ දර්ශනයෙන් දෙමු කරන්නට පුළුවන්. අවසාන වශයෙන් අපි සතරාර්ය සත්‍ය ධර්මයෙන් දැනගන්න කියලා මේක සාමාන්‍ය කෙනෙකුට කරන්න බෑ සමාජ ප්‍රඥාව කියන දිනු වෙලා දෙන්න ඕනේ ඒකනේ කොහොමද කරන්න දෙයක් කියන්නේ ඒ කියන්නේ සත්‍යවත් හරියට අවබෝධ කරගන්නට වෙන එක තමයි නිසාම මලාවකට පස්සෙන් ඉඳලා ඒ කියන්නේ කොහොමද මේ සමුදේ සත්‍ය දුක්ඛ සත්‍යයක් වගේ මානව සත්‍ය කරන්නේ දුක්ඛ සත්‍යයක් කියන්නේ අඳු කරුණු සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්න කමක් තියෙන්නේ ඒක නොකලත් සංස්කාරවලට මෙයාට කරන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ ඒක බලන්න සමාගයේ කුතුහලයේ සමුකලක් යන දර්ශනාව ඒකතුල තමයි කරනවා චිත්ත සංස්කාර ධර්ම සාකේත දලායම සිදුවන්නේ මේවා ලෝකික සංස්කාරයේ සිටින ධර්ම නියත වශයෙන්ම කවදාවෝ දර්ශනය ලබා දීම දෙකියා. එහෙම නැත්නම් සත්‍යයක් සම්බුද්ධ පූජාව කියලා, බෝධි පූජාව කියලා දානය දීලා, නිවාස ලැබීවා කර ප්‍රාර්ථනා කළ පමණින් ඒක සංස්කාරය කරබන්නට ඉන්දීය ජීවන ඒක සංකල්පනාවට ලබන්නට හැකියාවක් නැහැ. ඒ විදිහට කටයුතු කරනකොට පොදු මේ ධර්මයේ පහළලා පැත්තකින් තමයි නිවීම අවශ්‍ය වෙන ධර්මයේ අවබෝධ කරන ජීවිතයේ දෙකට කරනවා. ඒ කියන්නේ තනකට සම්මයන කරන අදවසින් දවසට පැකාලම් බලනකොට ඒ විදිහට හැමදාම සීපත් අවබෝධ කරගන්න බලන්න. ඒක ඒකම කියන්නේ මේ යන කෙනෙකුට ලබා දෙන සුළු හේතුන් ඒක ආදානයක් වෙනවා ඇති. එසේම දේවා කියන ආශිර්වාද කරමින් මේ දේශනාව ගැන කතා කරනවා. දේවා විදිහට ආකාශත්තාත්මක පාඨය කරනවා. ආකාශත්තාත්මක වචනාදී අනුමෝදනා විකාශනයන් කරනවා. දේශනාවෙන් දක්වන ප්‍රාර්ථනා ආකාශත්තාත්මක දේවා නාමයෙන් පුඤ්ඤන්තං යෝගාදිත්තාචරණ රක්ඛන්තු දේශනා නාකාපත්තනදෝ මස්සාදෝ සුනංගාමයි පුතා පුඤ්ඤන්තං යෝගාදිත්තාචරණ රක්ඛන්තු මනෝකරණ කුලී පාසන කරන්නේ පුඤ්ඤං පුඤ්ඤතං යෝගාදිත්තාචරණ රක්ඛන්තු මනෝකරණ කුලී පාසන කරන්නේ සුදම්මේ පවන සවස්යාවරණ වහන්සේ සම්බුද්ධාය සම්පතිතු මේකල කුසලයේ සත්‍යයෙන් ධර්මයේ සම්පතේවා කර්මවල සත්‍යත්වේවා ජීවන සරසීම තමයි කුසලයේ කුණස්සේවා අභිවාදන සේනිච්ච අනුසංසාරපකාරෝ දක්ඛාරෝ ධම්මෝ මද්ධන්ති උපාන ධම්මෝ ස්කම්බලං ආරෝග්‍ය සම්පත්තේ සම්පතෙන් පස්සේ සේවතුන් පාසම්පත්තේ නාමයෙන් සම්මත සම්මත සම්මත